බුද්ධෝත්පාද කාලයක් ලෝකේ තාම දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධෝත්පාද කාලය අපිට අද ලැබිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ දුර්ලභ බව නිසාම බෝධිසත්වයන් වහන්සේ මේ ලොව ඉපදුණු දවස බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් දවස සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ දවස මේ සම්බුදු තෙමගුල සිහිපත් කරන කාල පරිච්ඡේදයක් මාසයක් මේ කාල පරිච්ඡේදය තුළ අපේ රටේ පවත්නා තත්ත්වයක් එක්ක වෙනදාට වඩා අපේ පින්නතුන්ට බොහොම කල්පනාකාරීව ඒ වගේම ආමිෂය තුළින් ප්‍රතිපත්තියට පිවිසෙමින් ප්‍රතිපත්තියට මූලිකත්වය දෙමින් කාලය ගත කරන්නට වන වටිනා කාලයක් හිතේතයි අප මේ කාලය දකින්නේ. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය කාලයන් තුළ දසක් උත්සවය වාණිජකරණයට නතු වෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේදය ඉතාමත් හොඳ අවස්ථාවක් ඒ වැරදුණු තැන් නැවත නිවැරදි කරගන්නට බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට මහා ශාන්තියක් උරුම කළ උත්තරයන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කළ වටිනා ධර්මයක් තිබුණා කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවේෂත්‍ර කියලා ඇහුවේ කොනු හාසෝ කිමානන්දෝ කවරනම් හාස්‍යක්ද සිනහවක්ද කිමානන්දෝ කවරනම් සතුටක්ද මෙච්ඡම් පජ්ජලතේ සති හැම මොහොතකම ඇවිලලා තියෙනකොට අන්ධකාරේන ඕනද්ධා අන්ධකාරයෙන් ආවරණය වෙලා ඉන්නකොට පදීපන්න ගවේෂත්‍ර ආලෝකයක් පහනක් හොයන්නේ නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළේ. එහෙම ශාසනයක අපි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන කාලයක ප්‍රමාද වෙනවා නම් තවදුරටත් ලෝකයේ තුල hina වෙමින් සතුට වෙමින් උත්සව සමරනවා නම් ඒක නොයුතු දෙයක්. ඒ නිසා අපි මේ කාලය ගත කළ යුතු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උතුම් ප්‍රතිපත්තියට අනුකූලව. ආමිෂ පූජාවන් නරක නැහැ. ආමිෂ පූජාවන් වටිනවා. ඒක තමන් තමන්ට කරගන්න දෙයක්. ප්‍රතිපත්ති පූජාව අපි බුදුරජාණන් වහන්සේට කරන උත්තරීතර පූජාවක්. එනිසා ඔබ ප්‍රතිපත්ති පූජාවටයි මූලිකත්වයේ දී යුත්තේ. ඉතින් මේ ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වයේ දී යුතු කාලයක්. බුද්ධෝත්පාද කාලය තවත් වසරකින් ඉක්මලා ගිහිල්ලා. අපි අප්‍රමාදී වෙන්න ඕනේ. හැම කාලෙම ඉන්න මෙතෙන්ට ආපුවයි නෙමෙයි අපි. මේ ටික කාලයකට විතරයි. මෙතනින් පස්සේ ආයේ කවදා මේ අවස්ථාව ලැබෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. මනුස්සයෙක් හැටියට ඉපදුනත් හිතන්නකො පින්නතුන මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනොත් වෙනත් රටක ඉපදුනොත් ඒ වගේම ධර්මය අහන්නේ නැති විදිහේ අසත්පුරුෂ සේවනයක් ලැබුණොත් ඒ කිසිම තැනකදී අපිට ආපහු පිට පිළිසරණක් නැහැ වැරදිලාවත් තිරසංගත සතෙක් වෙලාවත් ඉපදුනොත් ඒ කිසිම තැනකදී අපිට සැනසෙන්න පුළුවන් තැනක් අපිට ලැබෙන්නේ නැහනේ. නිරන්තරයෙන්ම දුකෙන් වෙහෙසෙන් විඩාවටපත් වෙලා බයෙන් තැති ගැනීමෙන් යුක්තව වාසය කරන සතුන්ට කුසල ධර්මයන් ගැන කවරනම් හැඟීමක්ද? හිත නිවා ගන්නවා කියන එක කොහොමදවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අප්‍රමාදී වෙන්නට ඕනේ. ලැබුණු අවස්ථාවේ උපරිම ඵලක් ප්‍රයෝජන ලබා ගන්නට ඕනේ. ඔබ ඒ නිසාම මේ ලද අවස්ථාවේ ඔබේ ජීවිතය ඉතාමත් පරිපූර්ණ දෙයක් බවට පත් කරගන්නට ඔබේ ජීවිතයේ තියෙන සියලු අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන්නට ඔබේ ජීවිතයේ පුළුවන් විදිහට සකස් කරගන්නට උත්සාහවත් වන්නට අවශ්‍යයි. අදිෂ්ඨාන ඇති කරගන්නට අවශ්‍යයි. ඒක තමයි ඔබට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ හැකි දේ. ධර්මය අවබෝධ කිරීමමයි බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව. ධර්මය අවබෝධ කිරීමමයි බුදුරජාණන් වහන්සේට කරන ගෞරව කිරීම. ධර්මය අවබෝධ කිරීමමයි බුදුරජාණන් වහන්සේට කරන සත්කාරය. ඒහා සමාන වන ගරු කිරීම, ඒහා සමාන වන වන්දනා කිරීමක්, ඒහා සමානව සිදුවෙන වෙන අපචායනයක් නැති තරම්. එනිසා ඔබ ධර්මය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේව දකින්න. ඒකට ඔබේ ජීවිතය ගැන ඔබ අවබෝධ කරගත යුත්තේ ඔබ ජීවිතෙන් පැනලා ගිහිල්ලා වෙනම දෙයක් පිළි අරගෙන මේක මෙහෙමමයි නොවඤ්ඤතා වෙනස් විදිහකට වෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන එකක් නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. Taman ජීවත් වෙන තැන තියෙන යථාර්ථය තේරුම් ගැනීම. තත්ත්වෝ පරිදි ලබා ගන්න අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේ සෑම තැනකදීම අපට දේශනා කළේ. යථාර්ථය අවබෝධ කරනකොට වැරදි විදිහට ගොඩනගාගත්ත ලෝකෙ දැක්ම අපෙන් ඉවත් වෙලා යනවා. ඒකයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එනිසා අපි වැරදි විදිහට ගොඩනගාගත්ත තැන් දුර වෙන විදිහට අපේ ප්‍රඥාව, අපේ නුවණ අපි පැවැත්විය යුතුයි. ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කළ යුතු වෙනවා. අපි අප්‍රමාදීව කටයුතු කරන මාවත පිළිබඳව කතා කරනකොට අපි කතා කළා ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන ධම් කරුණු සමූහයක්. එහිදී අනිච්ච සංඥාව පිළිබඳව අපි ටිකක් වඩා සාකච්ඡා කළා. අනිච්ච සංඥාව සාකච්ඡා කරලා අනාත්ම සංඥාවත් අපි කතා කළා. එතකොට අනාත්ම සංඥාව පිළිබඳව අපි කතා කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අපිට එතනදී තේරුම් ගන්නට තියෙනවා මොනවද මේ අනාත්මයයි කියන්නේ කියන එක පිළිබඳව අපි හඳුනාගත්ත ආත්මයක් නැති බව නෙමෙයි අනාත්මය කියන්නේ ශුන්‍යතාවයට සාපේක්ෂව සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියලා දකිනකම ඒට අනුරූපව අපි තේරුම් ගත්ත අනාත්මය කියලා කියන්නේ සත්පුද්ගල භවෙන් අපිට ආත්මවත් භවෙන් ඇසුරු කරන්නට දෙයක් නැති නිසා අනාත්මයි කියනවා කියන බව. ගිරිමානන්ද සූත්‍රයේදී එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මොකද්ද අනාත්මයි කියලා කියන්නේ කියන එක අනාත්ම සංඥාව ගැන දේශනා කරනකොට අපිට එතනදී පැහැදිලි වෙන්නේ මොකද්ද චක්කුන් අනත්තා රූප අනත්තා එතකොට චක්කුන් අනත්තා කියනකොට ඇස අනාත්මයි රූප අනත්තා රූප අනාත්මයි සෝතං අනත්තා සෝතේ අනාත්මයි ඒ වගේම සද්ධානත්තා සද්දය අනාත්මයි. මේ විදිහට ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රසය කය පොට්ටබ්බේ මනස අරමුණු කියනකොට මේ ආධ්‍යාත්මික සහ බාහිර ධර්මයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය. ඉති අජ්ජත්තිකේසු බාහිරේසු අනත්තානුපස්සීවා විහෙරති නැතිනම් අනත්ත සංඥාව ආධ්‍යාත්මික සහ බාහිර ධර්මයන් පිළිබඳව අනාත්ම සංඥායතු වාසය කරනවා. එතකොට ආධ්‍යාත්මික සහ බාහිර ධර්මයන් පිළිබඳව ලබන අනාත්ම සංඥාව අපිට ඉතාම වැදගත් වෙනවා මේ ලෝකයේ පිළිබඳව තේරුම් ගන්නකොට අපි පසුගිය දේශනාව අවසන් කළේ ඒ ලෝකයේ පිළිබඳව කරපු අර්ථකථනය තුළ එවත් නැතිනම් ලෝකයේ පිළිබඳව භාග්‍යතුනාසි දේශනා කරපු තැන පිළිබඳව තමයි අපි විමසමින් සිටියේ. එතකොට එතන අපි විමසා බලනකොට අපි දැක්ක ලෝක පඤ්ඤාදී සූත්‍ර දේශනාවන්ගෙදී නැත්නම් ලෝක පඤ්ඤාත්ති ආදී තැන්වලදී මොකද්ද ලෝක ප්‍රඥාත්තිය හැටියට පෙන්වන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ ආදී ධර්මයන් කියලා. එතකොට මේ දේවල් අපිට ලෝකය කියලා දේශනා කරනකොට අපි ලෝකය කියලා අසුරු කරන්නේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන රස ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බ, මනසට දැනෙන අරමුණු ආදී දේවල් සහ සදනියාර්ථ මානසිකාරය සහ විඥානය කියන මේ ධර්ම තමයි අපි ලෝකය කියලා අසුරු කරන්නේ. එතකොට මේ ලෝකය පිළිබඳව හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා අනාත්ම සංකල්පයේ තේරුම් ගැනීමේදී. මොකද අපිට තියෙන්නේ මේ ලෝකය පනවන තැනම තමයි ආත්ම සංඥාවත් ආත්ම සංකල්පනාවත් පවතින්නේ. එනිසා මේ කාරණාව අපිට විමසලා තේරුම් අරගෙන ඉන්න එක අපිට ඉතාම වැදගත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මොකද්ද? ඇස සහ රූපය. අපි ගත්තාම අනාත්ම වශයෙන් දකින්න කියලා අපිට දේශනා කරන්නේ ඇස රූප. නිර්මානන්ද සූත්‍රයට අනුව. ඊට පස්සේ අපිට දැන් ලෝකය පිළිබඳව දේශනා කරනකොට ඇස රූපය චක්කු විඥානය මේ ආදී ධර්මය දේශනා කරනවා. අපිට දැන් මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි ලෝකය කියලා අපි යමක් කතා කරනවා නම් ලෝකය කියන දේ අපි කතා කරන්නේ ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥානය ඇති කල්හි. දැන් අපිට දර්ශන ලෝකයක් තියෙනවානේ. අපිට ලෝකය කියලා දකින්න පුළුවන් යමක් හම්බ වෙනවා. දකින්න පුළුවන් තැනක් අපිට ඇති බවට අපි අසුරු කරනවා. මොනවාද අපිට දකින්න පුළුවන් දේ දකින්න පුළුවන් ලෝකය? ඔබ අද ලෝකය කියලා යම්කිසි දෙයක් ගැන හිතනවා නම් කල්පනා කරනවා නම් මේ ගස් කොළන් කඳු රැලි නිම්න පර්වත මහ මුහුදු තියෙන ඒ වගේම මේ ඉරහඳ තියෙන ග්‍රහ ලෝක තියෙන මෙබඳු ලෝකයන් පිළිබඳව ඔබ කල්පනා කරනවා නම් ඒ සෑම දෙයක් ගැනම ඔබ කල්පනා කරන්නේ එක තැනකින්. ඒ තමයි ඇහැට දැකපු වර්ණ රූපයක් පිළිබඳව කල්පනා කරමින් මේ ගතය, මේ ගලය, මේ දේවල් දොරවල්ය කියලා අපි කතා කරන්නේ. ලෝකය කියලා අපි පනවලා තියෙන්නේ මොනවටද? එතකොට මේ අපි දැකපු ඇස කනනාසය ආදී මේ ආයතන ටික ඇති කල්හි ගොඩනගෙන දේවල් වලටනේ. දැන් අපි කතා කරපු විදිහට ඇහැට නම් රූපෙනෙන රූපවලට අදාළව අපිට පෙනෙන ලෝකයක් තියෙන එක වර්ණ ලෝකයක්. එතකොට මේ ලෝකයේ ඇතුලේ අපිට ප්‍රඥප්ති තියෙනවා මේ ගස්කල් ගෙවල් දොරවල් සමුද්‍රවල් ආදී නොඑක් දේවල් ගැන තියෙනවා. ඉතින් මේ නානත්ත් දේවල් තියෙන ලෝකය ගැන හැඟීමක් තිබුණාට මෙතන තියෙන අන්තිම දේ මොකද්ද? අපි ලෝකය කියලා අසුරු කරලා තියෙන මොකද්ද? අපි ලෝකය කියලා අසුරු කරලා තියෙන ඇහැට පෙනුණු වර්ණ සටහනක්. ඒ වර්ණ සටහන නිකන් දැනගන්න පුළුවන් කමක් තිබුණේ වර්ණ සටහන ගෝචර කරගන්න විදිහේ ප්‍රසාද රූපයක් අපිට තිබුණා. ඒ ප්‍රසාද රූපය විදිහට තමයි අපි ලෝකය පිළිබඳව තීරණය කළේ. එහෙමනේ. අපේ ප්‍රසාදය වෙනස් වුණොත් ඔබට පේන ලෝකය වෙනස් වෙලා තියෙනවනේ. ප්‍රසාදය වෙනස් වුණත් පෙනෙන ලෝකය වෙනස් වෙනවා. රූපය වෙනස් වෙනවා. ඒක නෙතර තියෙන ඇත්ත කතාව. දැන් මීනස්සෙක් වගේ සතෙකුට ගත්තොත් එයාට පේන අර ඒ මීවදේ තියෙන අර කවුළුව වගේ හැඩයට එයාට ලෝකය පේනවා කියනවා. එතකොට ඒ වගේ ප්‍රසාදයකට ලෝකයේ තියෙන යාගේ ලෝකයේ ඒ විදිහේ ලෝකයක්. එතකොට මේ පැත්තේ ලෝකයේ මේ විදිහේ ලෝකයක්. තව තිරසංගත සත්‍යයකට වෙනස් වෙනවා. වර්ණන්දතාවයේ තියෙන කෙනෙකුට වෙනස් වෙනවා. නිරේක සත්‍යයකට වෙනස් වෙනවා. සමහර වෙලාවට දැඩි කර්මයේ වෙනස් වීම මත වුණොත් එහෙම එයාට පේන දේවල් වෙනස් විදිහට පේන්න පටන් ගන්නවා. අර මිලක්කතිස්ස කතාවේදී තියෙන මිලක්කතිස්ස වැද්දා ගිහිල්ලි ඉවර වෙලා පැටව හම්බෙන්නට ඉන්න ඒ මෝදෙනක් මරාගෙන කනවා මෙයාගේ බලවත් අකුසල් චිත්තේ සහ මේ ලෝභ සහගත සහ ද්වේෂ සහගත චිත්තේ නිසාම ඒ බලවත් අකුසලයේ නිසාම එයාට ඒක ਦਿੱත්ත ධම්ම වේදනීයවම එයාගේ ප්‍රසාද රූප වෙනස් වෙනවා. එයාගේ ප්‍රසාද රූපය එතන වෙනස් වෙනකොට මොකද වෙන්නේ? එයාට මහ පිපාසාවක් පිපාසාවක් දැනෙනවා. ඒ මහා පිපාසය දැනුනහම ඒක සංසිඳව ගන්න කියලා ගියාට වතුර පේන්නේ නෑ එයාට. විහාරයට ගිහිල්ලා පැන් කලවල වතුර පුරවලා තියෙනකොට පැන් කලවල පුරවා තිබෙන වතුර ඔහුට පේන්නේ නැහැ. ඔක්කොම හිස් වගේ පේනයි ප්‍රසාද රූප වෙනස් වුණා. ප්‍රසාද රූප ටික වෙනස් වුණා. ඒකට වෙනස් වෙනකොට ලෝකෙ වෙනස් විදිහට පේනවා. ඒක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. Tamanට පේන විදිහට තමයි ලෝකෙ හැමෝටම ඔක්කොම පේන්නේ කියලා. අපි ලෝකයේ හඳුනාගෙන තියෙන්නේ ප්‍රසාදේ පෙන්වන්නේ යම් විදිහකටද ප්‍රසාදේ ගෝචර කරගන්න වර්ණ සටහන් ගෝචර කරගන්න යම් විදිහකටද ඒ විදිහට අපි ලෝකයේ දැකලා තියෙනවා. එතකොට අපිට පේනවා අපි ලෝකයේ කියලා අසුරු කරන තැන වර්ණ සටහනත් උපකාර වෙලා තියෙනවා. ඇහත් උපකාර වෙලා තියෙනවා. ඒ දෙකට විතරකුත් පුළුවන් කමක් නැහැ. එතන හිතක් යොමු වෙලා තියෙනවා. එතකොට අන්න ওই ටික තියෙනවා නම් ওই ටික තියෙනවා නම් මේක තාම වැදගත්. ওই ටික තියෙනවා නම් තියෙනවා නම් කියලා කිව්වේ දැන් ඔය ටික අපිට නැති වුණ බවට නොපෙනී අපිට තියෙනවා නම් ඔය දැකපු රූපේ ඔය එළියේ තියෙන දේ හැටියට අපිට නිමිති ඉතුරු කරලා තියෙනවා නම් මොකද වෙන්නේ? එළියේ තියෙනවා කියලා නිමිති ඉතුරු කරලා තියෙනකොට පිළිතුරේ අපිට පුළුවන් මේ දේ ගැන ආයෙ සිහිපත් කරන්න. දැන් ඔබ ඔතනට වෙලා කල්පනා කරනවානේ මුළු ලෝකයක් තියෙනවා කියලා ලෝකය ගැන කල්පනා කරනවානේ. ඒයි. එයාලා දැකපු දේවල් ගැන දැන් නිමිති ඔබ ඉතුරු කරලා තියෙන නිසා ඔබ කල්පනා කරනවා එහෙම දේවල් ලෝකේ තිබුණ දේවල්. ඔබට පේන්නේ නෑ ඒක රූපේ වර්ණ රූපේ සහ අසත්තර ඇති වුණු ගනුදෙනුව සහ හිත යොමු වීම නිසා මේ මොහොතට ඉපදුණු දෙයක් හැටියට ඒක පේන්නේ නෑ. අපි හිතනවා ලෝකෙ මේ හැමදේම තියනවා කියලා. සංඥාවක්ම අසුරු කරනවා තියනවා කියලා ගන්න. හැබැයි අපි හිතනවා භෞතික මේ දේවල් තියෙන නිසායි අපි මේ කල්පනා කරන්නේ කියලා. එතකොට එහෙම කල්පනා කරනකොට ඔන්න අපිට එතන තියෙන ලෝකය කියලා පනවන්න දේවල් හම්බ වෙනවා. ඔතන ප්‍රධානම ප්‍රශ්නේ තියෙන ලෝකයේ කියලා ඔය එළියේ තියෙන නිමිති තියෙනකම විතරක් නෙමෙයි. ඔය නිමිති තියෙන ලෝකයේ අසුරු කරන පුද්ගලයාත් මේ පැත්තේ ජීවත් වෙන එක. ඉතින් ওই විදිහටම අපි අහනවා ලෝකය ගැන ඔබට අහලා ශබ්ද ලෝකයක් ඔබට තියෙනවා. ශබ්ද ගොඩාක් තියෙන ලෝකයක් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ කන ශබ්ද මේවා එකට හටගත්තු දේවල් මේ පිළිබඳව හිත යොමු වෙලයි මේක පවතින්නේ කියන එක ගැන අපි දන්නේ නැහැ. නාසයේ ගන්ධය සහ මේ දෙක එකතු වෙන තැනක හිත යොමු වෙලයි මේක දැනගත්තේ කියන එක දන්නේ නැහැ. දිව රස යෝහා විඥානයේ යොමු වුණ තැනකයි මේක දැනගත්තේ කියන එක දන්නේ නැහැ. දැන් ලෝකයේ කියන දේ ඇති වෙලා තියෙන පින්නතුනේ මෙන්න මේ ටික එකතු වෙන තැනදී විතරයි. ලෝකයේ කියන දේ හටගෙන තියෙනවා මේ ටික එකතු වෙච්ච තැන. හැබැයි ඒක එතනම නැති වෙලා තියෙනවා. මේ හේතු ටික නැති වෙනකොට හැබැයි අපිට නැති වුණ බව නොදන්නා නිසා ලෝකෙ නිමිති තියෙනවා. ඒ දේවල් පිළිබඳව නිමිති තියෙනවා. දැන් ඔබට හිතන්න පුළුවන් තොරතෝංචයක් නැතුව ඔබ දැකපු දේවල්, ඔබ අහපු දේවල්, ඔබ විඳපු දේවල් මේ ඕන දෙයක් ගැන දැන් ඔබට කල්පනා කර කර ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දේවල් ගැන ඔබ කල්පනා කර කර ඉන්නකොට මේ දේවල් පස්සේ ඔබ මානසිකව පන්නගෙන යනකොට ඔන්න ලෝකයේ තුල ඔබට මහා තෘප්තිකර බවක් ගොඩනගෙනවා. දැන් උතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි ওই විදිහට ඔබට ලෝකයේ තියෙනකොට ඔය ලෝකේ ජීවත් වෙන සත්‍ය පුද්ගලයෝ හම්බ වෙන එක. දැන් පොඩි කාලේ ඉඳලා ඔබ දැකපු ලෝකය ගැන ඔබ කල්පනා කරලා බැලුවොත් ඒ ලෝකේ විඳපු ඒ ලෝකේ දැකපු පුද්ගලයෙක් මේ ඉන්නවනේ. මේ ඉන්න කෙනානේ අනාගතයට ජීවත් වෙන්නේ මේ ඉන්න කෙනානේ මරණයටපත් වෙන්නේ. ඒ වගේම ඔබ බාහිර ওই දසින රූපවත් වෙච්ච ආත්මවල් තියෙනවා නම් රූප ඇසුරු කරගත්ත ආත්ම පොඩි කාලේ ඉඳලා ඔය වැඩිලා එවනේ වන් නැති වෙලා තව තැන් වලට යන්නේ කියලා ඔබ හිතනවා. මේ හැමදේම මේක පැවතිලා තියෙන මොකක් මතද? මේක පැවතිලා තියෙන මෙන්න මේ ධර්මතා ටික මත මේ ලෝකයේ කියලා පවතින ඇසුරු කරන නිමිති ටික ඇතිකල්හි ඔබට ආත්ම දෘෂ්ටිය කියන දේ ඇති වෙලා තියෙනවා. මේක ගොඩනගන්නේ වෙන තැන් ටිකක නෙමෙයි. ආත්ම දෘෂ්ටිය ගොඩනගන්නේ තැන් හයකට. ඒ තැන්හය තමයි ඇස කන නාසය දිව ශරීරය මනස කියලා කියන්නේ. ඒ තැන්හයට නිකම්ම ඕක ගොඩනගෙන්නේ නැහැ. ඒ තැන්හයට ගොඩනගෙන්නට අවශ්‍ය පසුබිමක් තියෙනවා. ඒක තමයි ඇහැට රූපයක් ඇති වෙනවා කනට ශබ්දයක් ඇහෙනවා වගේ තැන් ටික. ඒ නිසා තමයි ආධ්‍යාත්මික ආයතන ටිකත් බාහිර ආයතන ටිකත් කියලා කියන්නේ. විඥාණයෙන් ඔන්න ඔය ආධ්‍යාත්මික ආයතන ටිකත් බාහිර ආයතන ටිකත් ඇසුරු කරනවා නම් ඒ පැත්තේ තියනවා කියලා ඔබට නිමිති ගෙනල්ලා දෙනවා නම් ඒ තියෙන දේ විඳින පුද්ගලයා හම්බ වෙනවම තමයි. ආත්මවත් ලෙස ඔබට ඒ පුද්ගලයා ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන ගැටලුව තියෙනවා තැන් දෙකක එකක් තමයි වෙමේ කියලා හැඟීමක් තියෙනවා ලෝකයට. ඒකට අපි කියන්නේ අත්තානුදික්කේ නෙමෙයි. ඒකට අපි කියන්නේ වෙමේ කියන හැඟීම. වෙමේ කියන හැඟීම කියන තැනින් නතර නොවි අපිට මේකේ පැවැත්මක් හම්බුනොත් එහෙනම් වෙමි කියන හැඟීමෙන් නතර නොවේ අපිට පැවැත්මක් හම්බුනවා. පැවැත්මක් හම්බෙනවා කියලා කිව්වේ. දැන් අපිට වෙමි කියන හැඟීම අපි ඉස්සෙල්ලා තේරුම් ගමුක ටිකක්. සරල ලෙසම අපි ආපස්සට ගිහිල්ලා කතා කළොත්. දැන් යම් රූපයක් අපට ඇහැට පේනකොට ඇහැට රූපයක් පෙනෙන තැනක රූපය කියලා අපි නැවත එළිය පැත්තට යොමු වෙනකොට මේක දකින්න මම මේ පැත්තේ ඉන්නවා කියලා අපිට හම්බ වෙනවානේ. දැන් ඇහැට යම් වර්ණ සතහනක් ඇවිල්ලා ඇහැට පතිත වෙනවා. වර්ණ සතහන ඇහැට පතිත වෙනකොට චක්කු ප්‍රසාදයේ ස්වභාවය තමයි කණ්ණාඩිය වගේ උපවත් භවයේ ස්වභාවය තමයි මෙහෙන් එන වර්ණ සතහන උපවත් බව එහි පතිත වෙන බව ප්‍රසාදයේ මත පතිත වෙනවා. ඔකන සිද්ධ වෙන්නේ ඇහැ රූප දෙක අතර. ඇස සහ රූපය අතර සිද්ධ වෙන්නේ ওই කාරණාව. ඇහැ පැත්තේ තියෙන උපවත් බවක් මෙහි තියෙන වර්ණ රූපයේ ගිහිල්ලා අර තියෙන උපය මත පතිත වෙනවා. හරියට කණ්ණාඩියකට ඡායාව වැටෙනවා වගේ ප්‍රතිබිම්බය වැටෙනවා වගේ එළියේ තියෙන රූපයේ ප්‍රතිබිම්බය පතිත වෙනවා ඇසට ඒකට අපි කියනවා චක්කු ප්‍රසාදය කියලා එතකොට අනේ චක්කු ප්‍රසාදයට ඇවිල්ලා මේක වැදුනට පස්සේ අපි රූපය ආපාතාගමයට ආවා කියනවා ගැටුණා කියනවා වැදුණා කියන එක එක විදිහට කියනවා එතකොට මේක රූපයට මෙන්න මේ මෙතනට ඇහැට ආවට පස්සේ ඊට පස්සේ තමයි එතනදී අපිට ඉතින් ඒ ඇස පිළිබඳව නැතිනම් ඇස පිළිබඳව හටගන්න සිත ඇසෙහි හටගන්න සිත අපි ඒකට කියනවා චක්කු විඥාන සිත කියලා. අර ඇහැටපත් තුන රූපය ප්‍රතිබිම්බය පිළිබඳව දැනගන්න පුළුවන්කම තිබුණේ. එළියේ බාහිර ඇහැට ආපු නැති වර්ණ රූපය ගැන නෙමෙයි මේ දැනගත්තේ. මේ දැනගත්තේ ඇහැට පැමිණියා වූ වර්ණ සටහන ගැන පහළ වූ ප්‍රතිබිම්බයටපත් වූ වර්ණ සටහන ගැනයි මේ දැනගන්නේ. එතකොට ප්‍රතිබිම්බයටපත් වූ ඇහැට වැදුණු ඇහැට පතිත වුණ වර්ණ සතහන කියලා කියන්නේ එළිය තියෙන එක නෙමෙයි ඒක ඇහැට පත්තුපත් වුණ ඇහැට පෙනුණු වර්ණ රූපය කියන එක. ඇහැට පෙනුණු ඒ වර්ණ රූපය මේ මොහොතේ ඇස ඇති කල්හි පේන්නේ. ඇස නැත්තම් වර්ණ සතහන පනවන්න පුළුවන් කමක් නැහැ. වර්ණ සතහන නැත්තම් ඇහැ තියනවා කියලා පනවන්න පුළුවන් කමකුත් නැහැ. ඇහැ පේන්නේ වර්ණ සටහන තිබුණොත් වර්ණ සටහන තියෙන්නේ ඇහැ තිබුණොත් මේ දෙක එකිනෙකාට උපකාර දෙයක්. ඇහැ නැතුව කොයි වෙලාවකවත් වර්ණ සටහන තියෙනවා කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. ඇයි බැරි? ඇහැ නැතුව කොහොමද වර්ණ රූප කොච්චර තිබුණත් කෙනෙක් දැනගන්න තැනට එන්නේ? එයාට වර්ණ ලෝකයේ හිස්නේ. දැන් ජාති අර්ධ කෙනෙකුට එයාගේ ලෝකේ වර්ණ ලෝකයේ හිස් එයාට. එයාට රතු පාට මේකයි සුදු පාට මේකයි කිව්වට හරියන්නේ නැහැ. එයාගේ වර්ණ වර්ණ ලෝකයේ එයාගේ වර්ණයේ හිස්. එයාගේ වර්ණ ලෝකයේ හිස්. එතකොට අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි අපිට මේ වර්ණ ලෝකයේ කියන දේ හම්බෙන තැන අපිට හොඳට දකින්න වෙනවා. මෙතනදී අපිට ලෝකය කියලා පනවන්නේ අපිට පේන ලෝකයක් පනවන්නේ ඇහැ තිබුණොත් තමයි. ඒ නිසා ඇස ඇති කල්ලි තමයි වර්ණ සටහන පනවන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ නැත්තම් වර්ණ සටහන නැහැ වර්ණ සටහන නැත්තම් ඇසේ පැනවීමක් නැහැ මේ දෙකම ඇති බවට පනවන්න පුළුවන් කමක් නැහැ මෙතෙන් හිත යොමුුනේ නැත්තම් ඒත් දැන් මේ හේතු තුනක් වැය වෙච්ච තැනක අපිට රූපය කියලා යමක් දැනගන්න පුළුවන්කම ලැබුණා රූපය කියලා යමක් දැනගත්තාම අපි හිතන්නේ මේ රූපය කියලා තියෙන අර එළියේ තියෙන එක කියලා ඒක අපි බාහිරට නැඹුරු කරනවා බාහිරට පතිත කරලා තියෙනවා අන්න එහෙම බාහිරට මේක පතිත කරලා තිබුණාට පස්සේ පින්නතුනේ අපිට තියෙනවා එළිය බාහිර පවත්නා බවට ඇති කරගත්ත ඒ දේත් එක්කම Tamange පැත්තෙන් වෙමි කියන හැඟීමක් Tamange පැත්තෙන් වෙමි කියන හැඟීමක් තියෙනවා ඒ වෙමි කියන හැඟීමත් එක්කම කියන්නේ රූපේ එළියේ තියනවා කියලා පතිත වෙනවා නම් ඒ රූපය දකින මමත් වෙමි කියන හැඟීමක් තියෙනවා. ඒකට කියනවා අපි අස්මානෙන් කියලා. ඒ වෙමි කියන හැඟීම නතර වෙන්නේ නැහැ මේක තියෙනවා දිගටම. නොනැස් නොනැසී තියෙනවා. එතකොට ඒ රූපය පෙනුනට පස්සේ ඊළඟට සද්දය ඇහෙනකොට අපිට ඒක ඇසුරු කරන්න අර වෙමි කියලා අපි ඉතුරු කරගත්ත දේත් එක්කම තමයි ඊට පස්සේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නේ. ඊට පස්සේ මොකක්ද ඇසුරු කරන්නේ? කලින් රූපේ දැක්ක මම තමයි දැන් සද්දය හන්නේ. සත්‍යහන මම තමයි රූප දැකලා සත්‍යහපු මම තමයි ගඳ සුවඳ විඳින්නේ. ඒ මට තමයි රස විඳින්නේ. දැන් ස්පර්ශ ආයතන 6කින්ම යුක්ත පුද්ගලයෙක් අපිට හම්බ වෙනවනේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6ේම බැසගත් පුද්ගල බවක් අපිට හම්බ වෙනකොට මේ ස්පර්ශ ආයතන 6ේම නැඹුරු කරගත්ත දේවල් අපිට හම්බ වෙනකොට ඒ පැතිවලින් ලෝකය හම්බ වෙනකොට අන්නේ විඳින්න අපිට නිර්මාණය වෙලා එතන තියෙනවා ආත්මයක්. එතන තියෙනවා මේ දේවල් විඳගෙන මේ පවතින දෙයක්. දැන් මෙයා මරණින් මත්තේ ඉන්නවා හෝ නැහැ හෝ කියලා ඔය කෙනා ගැන දැන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි රූපං අත්තතෝ සමනුපස්සති ආදී ලෙස අපි පසුගිය දේශනාව තුළ සතිය දේශනාවේදී අපි කතා කළේ. අත්තානුදික්කේ උපදිනවා කියලා. දැන් මෙන්න මේ ආත්ම දෘෂ්ටි අපිට පැවතුනේ කුමක් ඇති කල්හිද? මේ ලෝකය හිස් නොවේ පවතින කල්හි. ලෝකයේ ශුන්්‍යත නොවන කල්හි ලෝකයේ සත්පුද්ගල භවෙන් හිස් නොවන කල්හි වෙමි කියලා අපිට හමු වන කල්හි සත්පුද්ගල භාවයකින් ආත්ම දෘෂ්ටියට ඉඩ කඩක් ලබා දුන්න අපිට. ඒ නිසා අපි ආත්ම දෘෂ්ටිය නැවත නැවත ඇසුරු කරනවා. දැන් ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට අවශ්‍ය නම් අපි කොයිතැනද දුරු කළ යුතු වෙන්නේ? අපිට පුළුවන් කමක් නැහැ ඔය ලෝකයේ ඔය සංඥාවන් Taman ජීවත් වෙන තැන් ටික ඒ විදිහටම තියනකොට ඔය ටිකෙන් ඔය ආත්මයි කියලා හිතන කොටස විතරක් ගලවලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකයේ අසුර වෙන තැන් ටික තියෙනවා නම් ඒ තැන් ටික තියෙනකොට ආත්මයි කියලා හිතෙන ගතිය විතරක් අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ ගතිය අපිට අයින් කරනවා නම් අර ඒක පිහිටපු තරත් එක්කම අයින් කරලා ගන්න ඕනේ. යම් තැනක නම් ඒක පිහිටි ඒ පිහිටපු තැනත් එක්කම අයින් කරලා දාන්නට ඕනේ. ඒක තමයි ඒකේ තියරි. ඒක තමයි ඒකේ ක්‍රමය. ලෝකයේ යම් විදිහකින් ඒක තියෙනවා නම් ඒ තියෙන තැනක් ගැන අපිට මෙතනදී කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ලෝකයේ යම් මට්ටමකින් පවතින දේවල් ගැන අපි කතා කරනවා නම් ඒ දේවල් ගැන ඉඳලා නෙමෙයි මේක කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙතනදී කතා කරන්නේ අපි නැවත ලෝකය කියලා දෙයක් පනවන්න බැරි තැනටපත් වෙනකොට තමයි ලෝකයේ පිළිබඳව කෙනෙකුට ආත්ම දෘෂ්ටියක් තිබුණා නම් ඒ ආත්ම දෘෂ්ටිය පණවන්න තැනක් නැති එනිසා අපිට මෙතනදී හොඳ සිහියකින් හොඳ නුවණකින් යමක් තේරුම් ගන්න තියෙනවා. ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීම පිළිබඳව අනාත්ම සංකල්පය පිළිබඳව අපිට බුදුරජාණන් වහන්සේ කරන දේශනාවේ දිහා අපි අවධානය යොමු කරලා බැලුවොත් අපිට පෙන්වන්නේ මෙන්න මේ ධර්ම ඇහ රූප චක්කු විඥානාදී මේ ධර්ම අනාත්මයි කියලා පෙන්වන හැටි. ඒක අනාත්මයි කියලා පෙන්වන්නේ අපි අනිත්‍ය තුල කතා කළා යම් හේතු කාරණා රාශියක් මේවා හේතු නිසා සකස් වෙන ධර්ම කියලා. හේතු නැති වෙනකොට නැති වෙන ධර්ම කියලා. අන්න ඒ කතා කරපු දර්ශනයේ මේ හේතු විපින්න තුනේ ඒ ටිකම උපකාර කරගෙන තමයි අපිට මෙතනදී දකින්න තියෙන යමක්. අපිට මෙතනදී අනාත්ම වෙන්න හේතුව පිළිබඳව අපිට කතා කරන්නේ විදිහට. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට මෙතනදී පෙන්නනවා රූපය පිළිබඳව සත්‍යයට වශයක් ලැබෙන්නේ නැහැ. ඒක තම වශයෙහි පැවැත්තිය හැක්කක් නෙමෙයි රූපය පිළිබඳව කියලා කියනකොට ඇහැ තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඒක සතර මහා ධාතුව පිළිබඳව වූ උපාදාය රූපයක් විතරයි ප්‍රසාදය කියලා කියන්නේ. ඒක ඕජාව වෙනස් වෙනකොට ආහාරයෙන් උපන් රූපේ වෙනස් වෙනකොට ආහාර රූපේ වෙනස් වෙන විදිහට ප්‍රසාද රූපේ වෙනස් වෙලා තියෙනවා. ඒක අපිට මේ කෙනෙක් පුද්ගලයෙකුට අවශ්‍ය විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා රූපය පිළිබඳව වශයක් ලැබෙන්නේ නැහැ. තම වශයෙහි පැවැත්මක් පෙනෙන්නේ නැහැ. ප්‍රසාදයේ තියෙන යම් විදිහකටද ඒ විදිහටද බාහිර රූපේ වර්ණ රූපේ ඔබට පේනවා. ඔබේ ප්‍රසාදයේ තියෙන මේ මට්ටමේ වෙනකොට ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ දිව්‍ය ලෝක මට්ටමේ දේවල් දකින්න. ඔබට පුළුවන් මේ මට්ටමේ තියෙන දේවල් ගෝචර කර ගැනීම විතරයි. එතකොට අපිට මේකේ අපිට අවශ්‍ය විදිහට මේ රූපය පවත්වා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා කියන නිසා. ප්‍රසාදයේ කර්මය නිසා යම් විදිහකටද හැදිලා තියෙන්නේ. ප්‍රසාදයේ ආහාරය නිසා යම් විදිහකටද හැදිලා තියෙන්නේ. ඒ විදිහටම තමයි රූපයක් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා රූපයක් කර්මය නිසා හටගත්තු දෙයක්, රූපයක් ආහාර නිසා හටගත්තු දෙයක් කියලා කියනවා. ඇහැට පෙනෙන වර්ණ රූපයක් කර්මය නිසා හටගත්තු දෙයක්, ආහාරය නිසා හටගත්තු දෙයක් කියලා කියනවා. අවිද්‍යාව නිසා හටගත්ත දෙයක් කියලා කියනවා. බාහිර රූපයත් අවිද්‍යාව නිසා හටගත්ත දෙයක් කියලා කියන හේතුව මොකක්ද? හේතුව ඇහැ හදපු නිසායි රූපය තියෙන්නේ. ඇහැට තියෙන හේතු ටිකම රූපෙට පෙන්වනවා. ඒ කියන්නේ එළියේ තියෙන මේ වටාපිට කියලා ඔබට මෙතන යම් රූපයක් වර්ණ සටහනක් ඇහැට ආවොත් මේ වර්ණ සටහනේ අවිද්‍යාව තියෙන නිසා නෙමෙයි මේක රූපය ඇදලා තියෙන අවිද්‍යාව නිසා කියන එක නෙමෙයි මේ රූපේ පතිත කරගන්න ප්‍රසාදයේ ඉපදුවේ යම් හේතු ටිකක් නිසා නම් ඒ හේතු ටික තියෙනවා. එහෙනම් ප්‍රසාදය හැදුනේ හේතු ටික නිසා නම් පින්නතුනේ ඒ හේතු ටික හටගෙන නැති වෙලා යනවා නම් ඒ හේතු ටික නැති වෙලා යනකොට අර ප්‍රසාදයටපත් වෙච්ච රූපය අපිට තියෙන්න පුළුවන් කමක් නැහැනේ. ප්‍රසාදයටපත් වෙච්ච රූපේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ. ඔබ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා ඔබේ ප්‍රතිබිම්බය කන්නාඩියේ පේනකොට ඒ කණ්ණාඩිය අයින් කරන්න බෑනේ ප්‍රතිබිම්බය එතන ඒ පැත්තේ තියෙනකොට. ඒක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ අනාත්මතාවය පිළිබඳව අපි මෙතනදී කතා කරනකොට අපිට දැන් දකින්න වෙනවා මේ මේ Tamanට අවශ්‍ය විදිහට මේ දේවල් මේ විදිහට පවත්ව ගන්න බෑ. දැන් අපි කතා කරපු විදිහට අපිට ඇහැ කියන දේ අපිට අවශ්‍ය විදිහට පවත්ව ගන්න පුළුවන් විදිහක් නෑ. ඒ රූපේ කියන දේ අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට ඒ දේ සමුවට පැමිණිලා රූපය කියන දේ ඒකේ දේ එතන ඉවර වෙනවනේ. ඒක ඊට පස්සේ නැවත ආපහු තියෙන රූපේ නෙමෙයි. ඒ ඇහැ නැති වෙලා යනකොට ඇහැ නැතිව ඒ වර්ණ රූපේ විතරක් එතන ඉතුරු වෙලා තියෙනවා එහෙම නෙමෙයි. අර අපි කණ්ණාඩි ළඟට ගිහලා කණ්ණාඩි නැති වෙනකොට ප්‍රතිබිම්බේ එතන තියෙනවා එහෙම නෙමෙයිනේ. අන්න ඒ විදිහට මේ රූපයේ ඇත්ත යථාර්ථයත් ඒ විදිහටම තමයි. එතකොට මේ ටික එකතු වුණ කල්ලි හටගන්න දේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක මේකේ තියෙනවා මේ තම වශයෙහි පැවැත්විය නොහැකි කම. තම වශයෙහි මේක තියාගන්න බැරි ගතියක් තියෙනවා. ඒ නිසා තමයි රූපං වසෝන ලබති කියලා කිව්වේ. තම වශයෙහි මේ රූපය තම වශයෙහි පවත්වන්න බෑ. ඇස කියන එක තම වශයෙහි පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. කන ශබ්ද කියන ඒවා මේ මේ දේවල් තම වශයෙහි පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ආදී ලෙස මේ රූපය පිළිබඳව කතා කරනකොට අස කනනාසය දිව ශරීරය කියන ටිකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකත් තම වශයෙන්හි පවත්වන්නට පුළුවන් ධර්ම නෙමෙයි. ඒ දේවල් හැම වෙලාවකදීම එකින් එකට හේතු ටික එකතු වෙනකොට ඇති වෙලා ඒ ටික නැති වෙනකොට නැතුව යන දේවල්. එතනින් පස්සේ දේවල් කියනවා නෙමෙයි. ඒ විදිහට තමයි අපිට රූපය පිළිබඳව අපි තේරුම් ගත යුත්තේ. රූපය පිළිබඳව අපි අවබෝධ කරගත යුතු වෙන්නේ. ඒ වගේම අපිට වේදනාව කියන දෙයක් වශයෙන් තියෙන්නේ නැහැ. වේදනාව කියන දෙයක් වශයෙන් පවත්න්නට පුළුවන් දෙයක් නෙමෙයි. අපිට දැන් වේදනාව කියන දේ වශයෙන් පවත්වන පවත්විය හැකිනම් ඔබේ ජීවිතේට දුක වේදනාව දැනෙනකොට ඔබට පුළුවන්කම තියෙනට ඕනේ ආ දැන් දුකෙන් එපා මට සැප විතරක් තියාගන්න ඕනේ කියලා හිතන්න. සැප වේදනාව අනිත්‍ය නොවි පවත්වා ගන්න ඔබට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඇයි ඒක ඔබ වශයෙන් පවත්වන්න ඔබට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙතන තම වශයෙන් පැවැත්තිය හැකි නම් ප්‍රධාන ගති දෙකක් තියෙන්න ඕනේ. Tamanට ඒක අවශ්‍ය විදිහට කලමනාකරණය කරගෙන පවත්වා ගැනීමේ හැකියාව තමා සතු වේ යුතුයි. එතකොට Tamanට අනිත්‍ය නොවි පවත්වා ගන්නට පුළුවන්කම තිබිය යුතුයි. එතකොට මෙන්න මේ විදිහට අපි අරගෙන බලනකොට අපිට පේනවා වේදනාව කියන එකත් තම වශයෙන් පවත්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මේ විදිහටම සංඥාව කියන එක, සංස්කාරය කියන එක, විඥානය කියන එක මේ එකක්වත් අපිට ඕන විදිහට තියෙන දේවල් නෙමෙයි. හේතුව මොකද්ද? මේ දේවල් හේතු නිසා සකස් වෙන ධර්ම. එහෙනම් හේතු වෛකල්‍ය භාවයෙන් හේතු විකලත්වයකටපත් වෙනකොට මේ හටගත්ත දේ විකලත්වයකටපත් වෙනවා. ඒක වෙනස් වෙලා යනවා. ඒක තමයි එතන තියෙන ස්වභාවය. එතකොට මෙන්න මේ ලක්ෂණය නිසා තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපිට අනාත්මයි කියන දේ පිළිබඳව පැහැදිලි කළේ අනාත්මයි කියලා දර්ශනයක් අපිට පෙන්වා දුන්නේ. නිසා අර අනිත්‍යතාවය ගැන කතා කළා වගේම අපිට කතා කරන්නට වෙන තැනක් තමයි අනාත්ම ධර්මය කියලා කියන්නේ. මොකද මේ අනාත්ම ධර්මය කියන දේ අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යම වන දේ තමයි මේ දේ කතා කරනවා දැන් දෙකකින් හේතු ප්‍රධාන කාරණා මාතෘකා දෙකක් යටතේ. එකක් තමයි අපි ඔය කිව්වේ අවශ්‍ය පවත්ත සංලක්ෂණ වශයෙන් කියලා. ඒ කියන්නේ තම වශයෙන් මේ දේවල් පවත්තලා තියාගන්න පුළුවන් කමක් නැහැ. යමක් ආත්ම නම් ඒක තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. රූපය ආත්ම නම් රූපය තමන්ට මෙසේ වේවා කියලා හිතලා තමන්ට අවශ්‍ය විදිහට එන රූපේ තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. රූපේ කෙරෙන් දුක එන්නේ නැති වෙන්න මේක වයසට යන්නේ නැති වෙන්න මේක දිරන්නේ නැති වෙන්න මේක Tamanට ඕන විදිහට Tamanට තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒක තමයි වශයෙහි පැවැත්ම කියලා කියන්නේ දැන් අපිට යම් කිසි දෙයක් අපි වශයෙහි තියනවා නම් අපි හිතනවා නම් ඒක තම වශයෙහි තියෙන දෙයක් කියලා ඒ වශයෙහි අපිට ඒ දේ පවත්වන්න පුළුවන්කම තියෙනවා දැන් මේ වටාපත මම වශයෙහි තියෙන නිසා තමයි මේක මට හොලවන්න පුළුවන්කම තියෙන්නේ එතකොට මේ වලු මට්ටමේ උදාහරණයක් එතන මේ පැහැදිලි කළේ. ඉතින් ඒක කඩන්න ඕන නම් කඩන්න පුළුවන් මේ විදිහට රකින්න ඕන නම් රකින්න පුළුවන්කම තියෙන මේක දැන් මේ තමයි තම වශයෙන්හි පවත්වන්න පුළුවන්කම කියලා කියන්නේ. ඒ විදිහ අධිපතිත්වයක් තියෙනවා, ඊශ්වරත්වයක් තියෙනවා. Tamanට අවශ්‍ය විදිහට ඒ දේ නොවෙනස්ව පවත්වා ගැනීමක් තියෙනවා. ඒකට ඒක නොවෙනස්ව පවත්වන කෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ දේ අපිට ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්ම අපිට අවශ්‍ය පවත්තයි. තම වශයෙන්හි පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. උදාහරණයක් එක්ක පටලව ගන්නට එපා. අපිට බෑනේ මේ අපි ආයතන පැත්තෙන් කතා කරනකොට Tamanට අවශ්‍ය විදිහට ස්පර්ශය හෝ Tamanට අවශ්‍ය විදිහට වර්ණ සටහන පටලව ගන්න. ඒ නිසා ඒකත් එතනට අයිති. නමුත් ස්වභාවයක් විදිහට මේ ධර්මතාවයන් අපට පුළුවන් කමක් නැහැ. තම වශයෙන්හි පවත්වා ගන්නට. ඒ ස්වභාවය තමයි හටගත් ධර්මය ඉතුරු නැතිව නැතුව යන ස්වභාවය. හටගත් ධර්මය ඉතිරි නැතුව නැතුව යන ස්වභාවය. ඒක තමයි එතන තියෙන ලක්ෂණයේ බවට පත් වෙලා තියෙන්නේ. අනාත්මයි කියලා කියන්නේ අන්නේ ලක්ෂණය නිසා. තම වශයෙන් මේක පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට තම වශයෙන් පවත්වා ගන්නට පුළුවන් කමක් නැහැ වගේම මේකේ යෙදෙනවා තවත් කාරණාවක්. ඒ තමයි තුච්ඡ සංඛාර සමනුපස්සනාව වශයෙන් කියලා කියන්නේ. සංස්කාරයන්ගේ ඇති පහත් ලක්ෂණේ පහත් ස්වභාවය පිළිබඳව කල්පනා කරලා බලුවොත් සංස්කාරයන්ගේ ඇති පහස් පාත් බව සංස්කාරයන්ගේ ඇති හිස් බව පිළිබඳව කල්පනා කරලා බලුවොත් ඒ තුලත් අනාත්මයක් අපිට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. එතන මේ සංස්කාරයන්ගේ කිසිම සාරයක් නැහැනේ. ඒ කියන්නේ මේකේ තියෙන අසාරක ස්වභාවයක්. ඒ නිසා තමයි මේ දේවල් හිස් දේවල් කියලා කියන්නේ. ඒ කියන්නේ හරසුන් බවක්. අපි අහලා තියෙන වචනයක් අසාර කට්ඨේන අනත්තා කියලා. අනාත්මයි කියලා කියන්නේ අසාරක අර්ථයෙන් කියලා. එතකොට අසාරකයි කියලා කියන්නේ මොකද්ද? අත්තසාර සාරේන අසාරෝ. මේක ආත්මසාර වශයෙන් අසාරයි. නිච්චසාර සාරේන අසාරෝ. නිච්චසාර වශයෙන් අසාරයි. සුඛසාර සාරේන අසාරෝ. සුඛසාර වශයෙන් අසාරයි. එතකොට ආත්මසාර වශයෙන්, නිට්ඨසාර වශයෙන්, සුඛසාර වශයෙන් මේක අසාරයි. ඒ නිසාම තමයි මේක අනාත්මයි කියලා කියන්නේ. ආත්මසාර වශයෙන් කියලා කියනකොට යම් කිසි විදිහකින් මේක ආත්ම හෝ ආත්මනීය ගතියක් තිබුණා නම් කවදාවත් මේක අසාර වෙන්නේ නැහැ. ඇයි ඒ දේ Tamanට ඕන විදිහට ඒ පදනම මත ඉතුරු ඔක්කොම ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේකෙන් ඒකලේශ මාත්‍රයක්වත් ආත්මසාර බවක් ඇත්තේ නැහැ. ප්‍රත්‍යභාවයෙන් නම් හටගන්නේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා නම් ඒ ප්‍රත්‍ය සමவாயෙන් උපන් කිසිම දෙයක ආත්මසාරය කියන එකෙන් අංශු මාත්‍රයක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා අත්සාරසාරයෙන් අසාරු ආත්මසාර වශයෙන් ඒ දේවල් අසාරයි. ආත්මසාර වශයෙන් ඒ දේවල් අසාරයි. ඒකේ ආත්ම භාවයක් දකින්න පුළුවන් කමක් නැහැ. තම වශයෙන්හි පවත්වන ආත්ම භාව සංඛ්‍යාත දේවල් ඇහෙත් නැහැ, රූපෙත් නැහැ, කනෙත් නැහැ, සද්දෙත් නැහැ. මේක ආයතනකව දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපේ නැහැ, වේදනාවේ නැහැ, සංඥාවේ, සංස්කාරයේ, විඥානයේ නැහැ. ඒක තමයි අත්සාර සාරේන අසාරෝ කියලා කිව්වේ. මේක ආත්මසාර වශයෙන් අසාරයි මේ දේවල්. යමක් ආත්මසාර වශයෙන් අසාරයි නම් ඒ ආත්මසාර වශයෙන් අසාර දෙයට තමයි අනාත්මයි කියලා කියන්නේ. ඒ වගේම නිත්‍යසාර සාරේන අසාරෝ. අංශු මාත්‍ර දෙයක්වත් මේකේ නිත්‍ය දෙයක් ඇත්තේ නැහැ. මේ මේක ඇතුලේ නිට්ටයයි කියලා යමක් පනවන්න පුළුවන් නම් රූප ඇතුලේ යම් රූපයක් නිට්ටය වූ රූප තියෙනවා නම් වෙනතුනේ ලෝකේ යම් මේ මේ මේ ධර්මයේ මේ මාර්ග භ්‍රමචර්යාව ලෝකේ කවදාවත් विद्यमान වෙන්නේ නැහැ. ලෝකේ රූපය කියන දේ නිට්ටයව තියෙනවා නම් නිට්ටයව දකින්න පුළුවන් නම් මේ ලෝකේ කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ विद्यमान වෙන්නේ නැහැ. රූපය අනිත්‍යයි. රූපය අනිත්‍ය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ विद्यमान වෙන්නේ. ඒ රූපයේහි අනිත්‍යතාවයක් තියෙනවා. ඒ අනිත්‍යතාවය නිසා අපිට මේකේ මේ ධර්මයේ विद्यमान වෙන්නේ. මේ ලෝකේ නිට්ටය වූ කිසිම රූපයක් පනවන්නට මේ කාටවත් පුළුවන් කමක් නැත්තේ. දෙවියන් මරුන් බ්‍රහ්මයන් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත සමස්ත සත්ත්ව ප්‍රජාවටම කෙනෙක් කියනවා නම් ඇවිල්ලා මම ලෝකේ නිත්‍ය වූ රූපයක් පෙන්වනවා කියලා නිත්‍ය වූ රූපයක් පණවන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඒකට හේතුව තමයි රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි කියපු දේ ඔබට මම හිතනවා නැවත නැවත අපි පැහැදිලි කළ යුතු වෙන්නේ නැහැ. මේ ආයතන ටිකේ තියෙන අනිත්‍ය ලක්ෂණය ගැන අපි කතා කළ නිසා. ඒකට මේ දේවල් හටගෙන ඉතුරු නැති නැති වෙනවා නම් මේ ස්කන්ධ ටික නැති වෙනවා නම් ස්කන්ධ ටිකෙන් පරිබාහිරව දේවල් කතා කරන්නේ නැහැ නේ අපි. ආයතනයන්ගෙන් පරිබාහිරව ලෝක ගැන කතා කරන්නේ නැහැ අපි. ඒකට හේතුව තමයි ආයතන ගෝචර ලෝක විතරයි අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් කියන්නේ එළියේ තියනවද නැද්ද කියලා ඊට පස්සේ කල්පනා කරන්න යන්න එපා. මොකද ඒක අදාළ නැහැ. එළියේ තියනවා කියලා ඔබ හිතනවා නම් ඒක හුදු පරිකල්පනයක් විතරයි. එළියේ නැහැ කියලා ඔබ හිතනවා නම් ඒකත් ඔබේ හුදු මඤ්ඤණාවක් විතරයි. එනිසා එළියේ තියනවද නැද්ද කියන කතාව මෙතනට අදාළ දෙය අදාළ ඌවක් නොවේ. ඒක අස්ථාරයක්. ස්ථාරයක් නෙමෙයි අස්ථානයක් ඒක. අස්ථානයේහි සැක පහළ කිරීම, අස්ථානයේහි ප්‍රශ්න ඉපදවීමේ දේවල්. ඇයි? තමන්ට ගෝචර වෙන දෙයට එහාට ගිහිල්ලා කල්පනා කරනවා. තමන්ට ගෝචර වෙන සීමාවට වඩා එතනින් එහාට දෙයක් ගෝචර වෙන්නේ අපි තමන්ට ගෝචර වුණ රූපය ගැන මිසක කතා කරන්නේ අපිට හස්තිනි ආයතනයකින් අපිට ආපු දෙයක් ගැන අපි කතා කරන්නේ නැහනේ. අපි කතා කරන්නේ මේ ආයතන හයට ගෝචර වෙච්ච බාහිර අරමුණු ගැන විතරයි. එහෙම නැතු වෙනත් දේවල් ගැන නෙමෙයි. නිසා අපිට මෙතනදී දකින්නට සිද්ධ වෙනවා මෙතන සිද්ධ වෙන දේ ගැන අපි කල්පනා කරලා බලනකොට අපිට මෙතන ඇත්තටම සිද්ධ වෙන යථාර්ථය මොකද්ද කියලා. එතකොට අපිට පේනවා මේ එකක්වත් නිත්‍යසාර බවකින් තොරව හේතු ඇතිකල්ලි හටගෙන හේතු නැතිරකොට නැති වෙනවා. දල වශයෙන් කතා කරනකොට අපි රූප ගැන කතා කළේ රූප ලෝකය ගැන කතා කළේ කොහොමද කියලා. ඇහැ රූප සිත එතරම්ට යොමු වුණාට පස්සේ ඇහැ රූප චක්කු විඥාන තුන ඇති කල්ලි කන ශබ්ද සෝත විඥාන ඇති කල්ලි. එතකොට ඒකමත් අපි ප්‍රඥප්ති කොට නගාගෙන ඉන්න පුළුවන් දුව පුතාගේ වල්දරවල් කියලා එක වෙනම කතාවක්. හැබැයි ඇහැ රූප චක්කු විඥාන කියන ටික ඇති කල්ලි තමයි අපිට රූප දකින්න පුළුවන්කම ලැබුණේ. ඒක ඒ මොහොතේම නැති වෙලා ගියා. හැබැයි අපි එළියේ තියනවා කියලා ගත්ත සංඥාව තියෙන නිසා අපි හිතනවා ලෝකේ තියනවා කියලා. ඒක අපිට නිත්‍යයි කියලා ගත්ත සංඥාවක් නේ. වැරදිවට ගත්ත දෙයක්. ඒක නිත්‍යයක් වශයෙන් අපි අසුරු කරනවාද? හැබැයි මේකේ නිත්‍ය සාර බවක් ඇත්තේ නෑ. මේකේ ඒ නිත්‍යයි කියලා ගන්න පුළුවන් තැනක් ඇත්තේ නෑ. හරියට කෙසෙල් වනයකට ගිහිල්ලා හරයක් හොයන මිනිස්සේ කෙසෙල් කඳක් අරගෙන කපලා හරය අරටුව හොයාගන්නට කියලා කෙසෙල් පතුරු ගලවගෙන ගලවගෙන ගලවගෙන ගිහිල්ලා අන්තිමේටම අරටුවක් දකින්නේ නැතුව වෙහෙසටපත් වෙනවා වගේ මේ දේවල් අස්සේ සාරයක් හරයක් හොයන්නට ගියොත් හරයක් තියෙන එකම දෙයක්වත් ලෝකේ පණවන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි ලෝකේ නොවෙනස්ව පවතින දේවල් පණවන්න බැරි නිසා. ලෝකය කියලා පණවන්නෙම ඒ ඒ තන හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයකට Nirodhe නොදන්නා මෝඩකමකින් නිසා. මේක විමසා බලනකොට අර මෝඩකමට ඉඩ නැති වෙනවා. එතකොට මෙතන පේනවා තම වශයෙන් පවත්වන්නට පුළුවන් කමක් නැහැ වගේම මෙතන තියෙනවා Tamanට ඕන විදිහට තියෙන් තියාගන්න බැරි අනිත්‍ය අනිත්‍යයට පත්වන ස්වභාවයක් ඒ ස්වභාවය නිසාම මේකේ අසාරක බවක් ඒ නිත්‍යසාර සාරයේ වශයෙන් මේකේ සාරවත් බවක් නැහැ කියන එකක් කියන කාරණාව කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙතන තියෙන අනිද්දේ තමයි සුඛසාර සාරේ නසාරෝ. ලෝකේ සැපයි කියලා කෙනෙක් කල්පනා කරනවා නම් සැපයි කියලා කතා කරන්නට පුළුවන් කිසිමම දෙයක් මේ ටික ඇතුලේ නැහැ. ඇයි? රූපේ පැත්තෙන් සැප පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපේ ඒකාන්තයෙන් කෙනෙකුට කාටවත් සැප ගෙනල්ලා නෑනේ. රූපේ සැප ගෙනවා නම් එකම රූපේ දකින දකින හැමෝටම සැප ගෙන විදින දෙයක් බවට පත් වෙන්න ඕනේ. ඒ සැප රූපෙ තිබිලා එනවා නම් එහෙම වෙන්නේ නෑනේ. එකම රූපය ගැන ඔක්කොටම සැප උපදින්නේ නැහැ. නිසා ඒක අපිට එහෙම කතා කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා රූපයේ සැප තියනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක ගන්න වැරදි දෘෂ්ටියක්. එනිසා සුඛසාර සාරේන අසාරෝ සැපවත් බවෙන් මේ රූපය අසාරයි. සැපවත් බවෙන් රූපේ කවදාවත් සාරවත් වෙන්නේ නැහැ. අපිට ඒක පණවන්න පුළුවන් කමක් නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව සැපසාර වශයෙන් නිට්ටව තිබුණේ නැහැ. සුඛ වේදනාවක් තියෙන්න පුළුවන් ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් ස්පර්ශ නිරෝධයෙන් ඒකත් නිරුද්ධ වෙලා යනවා. යමක් හටගෙන නැති වෙලා යනවා නම් ඒ දේ සැප ඇති දෙයක් හැටියට පනවන්න පුළුවන් කමක් නැහැ සුඛ වේදනාවේ අනිත්‍ය දුකක් වන නිසා. එතකොට අපිට මෙතන හම්බ වෙනවා වේදනාවේ තියෙන අසාරක අර්ථයක් වේදනාවේ තියෙන අසාරක ස්වභාවයක්. ඒකට තමයි අසාරකත්වේන අනත්තා කියලා කිව්වේ. මේ අසාරක අර්ථය අපිට පුළුවන් කමක් නැහැ පින්නතුනේ මොන යම් ආකාරයකට හෝ වෙනස් කොට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. අසාරක අර්ථය තමයි රූපයේ ස්වභාවය අසාරක අර්ථය තමයි රූපයේ ලක්ෂණය ඒ නිසා තමයි අසාරකත්වේන අනත්තා කියලා කිව්වා අසාරක බවින් අනාත්මයි කියලා කියනවා එතකොට අවශ්‍ය පවත්ත සලක්ෂණ අවසේන කියලා කිව්වා තම වශයෙන් පවත්වන්න පුළුවන් කමක් නැහැ කියලා තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන් කියනකොට සංස්කාරයන්ගේ තියෙන පහත් ලක්ෂණය පිළිබඳව අපි මෙනෙහි කරලා බලනකොට අපිට හම්බෙනවා ආත්මසාර වශයෙන් නැහැ කිසිම හරයක් නිත්‍ය සුඛ වශයෙන් අපිට නැහැ කිසිම හරයක් කියලා අපි අසාර බවක් දකිනවා මොනවා ගැනද වේදනා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ගැන රූපය ගැන කියනකොට ඇස කනාසය දිව ශරීරය ගෝචර රූප වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් ටික ගැන ඒවා එකක් ඇතුළේවත් කිසිම සාරවත් බවක් ලබන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ පිළිබඳව තමයි අපි මානසිකාරය වැඩි යුතු වෙන්නේ. ඒකට තමයි අනත්ත් සංඥාව කියලා කිව්වේ. ඒකයි රූපං අනත්තා රූපය අනාත්මයි රූපය අනාත්ම වෙන්නේ කොහොමද කියලා අපි බැලිය යුතු. චක්කුං අනත්තා කියනකොට ඇස අනාත්ම වෙන්නේ කොහොමද කියලා අපි බැලිය යුතු වෙන්නේ. ඒකට අපිට ඇහැ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට රූපය ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. එතකොට මේකේ අනිත්‍යතාවය හා ප්‍රතිසංයුක්තව තමයි අනාත්මතාවය කියන දේ පැන නගින්නේ. අනිත්‍ය ලක්ෂණය නැති තැනක අනාත්ම ලක්ෂණයක් පෙනෙන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණය යම් තැනක නැත්නම් එතන ආත්ම ලක්ෂණයක් පෙනෙනවා. නිත්‍ය බව නම් තියෙන්නේ නිත්‍ය බව පේන තැනක ආත්ම ලක්ෂණයක් තියෙනවා. එනිසා අනිත්‍යතාවය ප්‍රතිවේධ කළ ආකාරයටම අපි අනාත්මතාවයත් ප්‍රතිවේධ කළ යුතුයි. එනිසා මම හිතනවා අපි අනිත්‍යතාවය කතා කරපු තරම්ම විස්තරාත්මකව මේක කතා කළ යුතු නැහැ කියලා. මොකද මේ පරයය සියල්ලම අනාත්ම සංඥාවටත් අදාළයි. හැබැයි එතනදී අරකේ හටගෙන වැය වෙන බව මූලික කරගෙන වඩනකොට මෙතන සත්පුද්ගල භවින් හිස් කියන දේ මූලික කර ගැනීමයි මෙතන තියෙන ප්‍රධානත්වය. ඒ නිසා මේක සංඥා දෙකක්. අතනදී අනිත්‍යතාවය බලනකොට මෙතන අනාත්මතාවය බලනවා. එතකොට මෙතනදී රූපයේ හැකියාව, වේදනාවේ හැකියාව අපි සම්මර්ෂණය කරලා බලනවා. එතකොට සංඥාව, සංස්කාර, විඥානයන්ගේ හැකියාව පිළිබඳව අපි බලනවා. එතකොට මේවා ප්‍රත්‍ය නිසා හටගත්තු දේවල් කියලා බලනවා. එතකොට ප්‍රත්‍ය නිසා හටගත්තා නම් ප්‍රතිනිරෝධය නිරුද්ධ වෙන බව අපිට පේනවා. අන්න ඒ විදිහට දකිනකොට අපිට මේක ඇතුලේ කිසිම නිත්‍ය වශයෙන් ගන්නට අවශ්‍ය සුදුසු දේවල් තියනවා කියලා අපිට පේන්නේ නැහැ. අනේ නොපෙනෙන බවට තමයි අනාත්මයි කියලා කියන්නේ. ඒ සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියලා ගත්ත බවට. සත්පුද්ගල භවෙන් ශුන්‍යයි නම් ඒ තැනක තියෙන ශුන්‍යත චේතෝ විමුක්තියක් උපදව ගන්න පුළුවන් මඟ. ඒ තමයි ලෝකය නිමිති වශයෙන් ඇසුරු කරන තැනක සත්පුද්ගල ආත්ම භාව වශයෙන් ඇසුරු වෙන තැනක බුදු ධර්මතා රාශියක හට ගැනීම සහ වැයවීම පේනවා. සත්පුද්ගල භවෙන් මේ ධර්මතාවයන් පණවන්නට ඉඩ කඩක් නැහැ කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ නිවැරදි අවබෝධය නිසා පින්නතුනේ අපිට ඒ තැන්වලදී කෙලෙස් සහගත සංඥා මානසිකාර ඇසුරවන්නට ඉඩ නැතුව තියෙනවා. එනිසා අපි කටයුතු කළ යුතු වෙන්නේ මෙන්න මේ කාරණාව සියුම් නුවණින් අවබෝධ කරන විදිහට ප්‍රත්‍යක්ෂ කරන විදිහට. ඒකට තමයි අනත්ත් සංඥාව වඩනවා කියලා කියන්නේ. ඒකට අපි ධර්මානන්ද සූත්‍රයට අනුකූලව අපි මේ කාරණාව ගැන බැලුවොත් ඇහි අනාත්මතාවය, රූපේ අනාත්මතාවය පෙන්වන්නේ. කනේ අනාත්මතාවය, ශබ්දේ අනාත්මතාවය පෙන්වන්නේ. ඒකට මේ එකක් ඇතුළේවත් අපිට ආත්මා ආත්මයක් ගැන කතාවක් කතා කරන්න පුළුවන් කමක් නැති වෙනවා. අපි මුලින් කිව්ව ආත්මවත් බව ගොඩ නැගෙන්නේ ඇහැට රූපේ පේන තැනකදී නැවත නිමිති ඉතුරු වෙනකොට දකින්න කෙනා මේ පැත්තේ නිර්මාණය වීම තුළ කියලා. එතකොට දැන් ඒ ඒ දී ඒ පදනම නැති වෙලා යනවා කියන දේ දකිනවා නම් ඒ පදනම ඇතුලේ ආත්ම හෝ ආත්මීය දේවල් අපිට පේන්නේ නැතිනම් එතකොට අපිට එතන ගොඩ නැගෙන්නේ අනාත්ම සංඥාවක්. ඒ නිසා අනාත්ම සංඥාව වඩන ඔබ අපිට ආත්මයක් කියන දේ ගොඩ නැගෙන්නේ කොයි තැනක මොන විදිහටද කියන එක ගැන ඔබ නැවත තහවුරු වෙන විදිහට ඔබේ මනස හසුරවන්න පුරුදු වෙන්න. ඔබේ මනස ඒ ඔස්සේ හසුරවන්න ඔබ පුරුදු වෙන්න. ඔබ පුරුදු වෙනකොට ඔබට එතන දකින්න පුළුවන්කම තියෙන එතකොට මේ හේතු ප්‍රත්‍යභාවයේ නිසා හටගන්න ලෝකේ පැවැත්මක් නිසාක හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් නිසාක මේකේ අර අසාරක ස්වභාවයක් තියෙන කියන එක ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතකොට ඒ ලක්ෂණය නිසා තමයි අනාත්ම සංඥාව ඔබ වැඩි යුත්තේ. ඒ වැඩි වීම සඳහා ඔබේ මනස භාවිත කළ යුතු විශේෂ බවටපත් වෙන්නේ ආයතන ධර්මතා ටිකයි. ඒ ආයතන ටික ඇති කලෙහි තමයි ඔබ මේ දර්ශනය දියුණු කළ යුතු වෙන්නේ. ඒ ආයතන ටික ඇති කලෙහි තමයි ඔබ ඔබේ මනස භාවිත කළ යුතු වෙන්නේ. එහෙම නැතුව වෙනත් තැනක ඉඳලා නෙමෙයි. ආයතන ටික ඇති කලෙහි කියලා කිව්වේ මේ ආයතන ටික පිළිබඳව නුවණ පවත්වමිනුයි ඔබ අනාත්ම සංඥාව භාවිත කළ යුත්තේ කියලා කිව්වේ. මොකද ආත්ම සංඥාව ඉපදිලා තියෙන්නේ අපිට මේ දේවල් තුල නිසා. ආත්ම සංකල්පනාවක් පැවතිලා තියෙන්නේ මේ දේවල් තුල නිසා. ඒකට ඒ අනාත්මයි කියනකොට ඒ ආත්මයක් වශයෙන් නොදකින තැනට ඔබ ඔබේ මනසපත් කරගත්තේ කියනවා. ඒකට ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ආත්ම වශයෙන් පවත්වන්නට තැනක් නැති වෙන මට්ටමට. නේ මේක නැති කරලා තියෙන ආත්මයි කියලා හිතන කම නෙමෙයි ආත්මයි කියලා හිතෙන භූමිය නැති කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් රූපය ගැන ඇහැ ගැන නම් ඔබට ආත්මයක් කියන අදහස ඇවිල්ලා තියෙන මේ ටික තියෙන තැනක නම් දැන් ඇහි නිරෝධය දකිනකොට රූපේ නිරෝධය දකිනකොට ඒකේ අනිශ්චිතතාවය ආදී අසාරවත් ස්වභාවයන් පිළිබඳව ඔබ මානසිකාරය කරනකොට ඒ තුළ ඔබට පෙළලා තියෙන එහෙනම් මේ ඇහැ රූප ආදී දේවල් ඇසුරු කරගෙන එහෙනම් පුද්ගලයේ ජීවත් වෙන්න විදිහක් නැහැ නේ කියලා. ඒ කියන්නේ දැන් අපි හැම වෙලාවකදීම මේ ටික එකට ප්‍රතිබද්ධයි නෑ. ඇහැට රූපේ පේනකොට මෙතන හටගන්න විඥානයත් එක්ක මේකට පතිත වෙන්න දේවල් තිබුණොත් තමයි මාව පණවන්න තැනක් තියෙනවා. එහෙනම් මේක හරියට අර අපි මීට කලින් මතක් කළා ලේසර් ආලෝකයක් වගේ කියලා. දැන් ලේසර් එළිය අපිට පේන්නේ ආලෝකය ගිහිල්ලා තව තැනකට වැදුනහම තමයි අපිට ඒක පේන්නේ. හැබැයි අපිට දැන් තව තැනකට වැදුනහම මේක පේන තැනදී දැන් වදින්න තැනක් නැත්තම් මේක අපිට පේන්නේ අන්න ඒ වගේ දැන් මේකේ සිද්ධ කරන්නේ මේක වදින්න තැනක් නැති වෙන එක. ඒකෝට අරක නොපෙනීමට යනවා නිකම්ම අනුත්පාදයට යනවා. එතකොට මේ ආත්ම සංඥාව පවත්වන්නට තැනක් අපිට ලැබෙන්නේ නැහැ. හරියට අර ලේසර් රාස් ආලෝකයේ පතිත වෙන තැනක් නැති කලාව වගේ දැන් අපිට ආත්ම සංඥාව පෙනුනේ හැම වෙලාවකදීම ඇහැ රූප ඇතිකල්ලි තමයි තමන්ව පෙනුනේ කන ශබ්ද ඇතිකල්ලි තමයි ආත්මයක් පෙනුනේ නාසය ගන්ධය ඇතිකල්ලි තමයි ආත්ම පෙනුනේ හැබැයි මේ එකක්වත් පණවන්න තැනක් නැති වෙනකොට මේ ධර්මයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කළා නම් මේ හැම එකකම අනාත්ම බව අපිට මනසට ප්‍රකට කරලා දීලා නම් ආත්ම භාව වශයෙන් මෙතන පණවන්න දෙයක් නැහැ. මේක ආත්ම භාව වශයෙන් හිස් දෙයක් හැටියට කෙනෙකුට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ ආත්ම භාව වශයෙන් හිස් දෙයක් හැටියට සිදු කරන වටහා ගැනීම තමයි අනත්ත් සංඥාව කියලා කියන්නේ. එනිසා අනත්ත් සංඥාව අපි ජීවිතය තුළ নিরතුරු භාවිත කළ යුතු දෙයක්. අපි ප්‍රගුණ කළ යුතු දෙයක්. මොකද ආත්ම සංඥාව තුළ මේ දේවල් ඇසුරු කිරීම නිසා තමයි ජීවිතේ අපිට ආත් සත්‍ය පුද්ගලයෝ කියන දේත් එක්ක අනුයාතව ගිහිල්ලා මහා බලවත් කෙලෙස් ධර්මයන් හටගෙන තියෙන්නේ. ඒ වගේම අකුසල කර්ම පසයන්ත් අපි යොමු වෙලා තියෙන්නේ. සතුන් මැරීම වගේ බරපතල අකුසලයන් සිද්ධවන්නට හේතු තියෙන්නේ ඒබඳු ආත්ම සංකල්පනාවන් අපි ළඟ තියෙන නිසා. ඒ නිසා ආත්ම සංකල්පය අපි දුරු කරගත යුතු දෙයක්. ආත්ම සංකල්පය කියන දේ ඉවත් කරගන්නට නම් මේ ආයතන පිළිබඳව ඔබට හොඳට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අනාත්ම සංයාව පිළිබඳව ඔබ නැවත නැවතත් මෙනෙහි කරන්නට ඕනේ මේ ආයතන පිරිසිඳ දකින විදිහට. හොඳයි අද දවසේදී කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරගන්න තියෙනවා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට සාමණේර දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිරං පදං ඒ වගේම මේ සියලුම කුසලය ඔබ සියලු දෙනා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉදන්නෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ඔබට මේ උතුම් ධර්ම ලාභය ලබා දීම වෙනුවෙන් කටයුතු කළ සිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න හැම දිනාටම